ඊළඟට පුරෙක්කාර මද පුරෙක්කාර මද කියලා කියන්නේ තමන් පෙරටු කොට කටයුතු කිරීම. එතකොට හැමතිස්සෙම මට මූලිකත්වය දෙන්න ඕන. මාව පෙරටු කර ගන්න ඕන. එතකොට මට තමයි මුල් තැන දෙන්න ඕන. මගෙන් අහලා තමයි දේවල් කරන්න ඕන. එතකොට මගේ අනුමැතියක් නැතුව කරන්න බෑ. අන්න ඒ විදිහට කල්පනා කරනවා. දැන් යම්කිසි ආයතනයක නිලතල වශයෙන් Taman නම් එතන වගකීම දරන්නේ Tamanගෙන් අහලා අනිත් අයව කරන්න ඕන කියලා සිතීම වරදක් නෙමෙයි. සාමාන්‍ය සමාජයේ මවක් හැටියට, පියෙක් හැටියට, බිරිඳක් හැටියට, සැමියෙක් හැටියට, දරුවෙක් හැටියට, සමාජිකයෙක් හැටියට එහෙම කටයුතු කරනකොට සියල්ලක්ම අපෙන් අහලා අපිව පෙරටු කරගෙනම කරන්න ඕන කියලා නියමයක් නැහැ. නමුත් එහෙම නොකළොත් ඒවා පිළිබඳව කුපිත වෙනවා. දැන් මේ වගේ අතීතෙත් එහෙම සිදුවීම් පිළිබඳව දැක්වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ චිත්ත ගෘහපතිතුමා සම්බන්ධව එතකොට මච්චිකාසණ්ඩ කියන ග්‍රාමයේහි විහාරස්ථානයේ සුදම්ම කියලා තෙරුන් වහන්සේ නමක් තමයි වැඩ හිටියේ. එතකොට චිත්ත ගෘහපතිතුමා ඒ සුදම්ම ස්වාමින් වහන්සේ මුණ ගැහෙන්න නිතර යනවා. ගිහිල්ලා උන්වහන්සේට ගරු බුහුමන් දක්වනවා. ඉතින් විහාරස්ථානයේ කරන කියන හැම දෙයක්ම උන්වහන්සේගෙන් අහලා තමයි කරන්නේ. ඒක අවස්ථාවක සරියුත් මුගලන් මහතෙරුන් වහන්සේලා ඒ විහාරස්ථානයට වැඩම කළා. වැඩම කළාට පස්සේ චිත්තගෘහපතිතුමා ගිහිල්ලා විහාරස්ථානට ගිහිල්ලා දැන් වෙනදා ගිය ගමන්ම අර සුදම්ම හාමුදුරුව තමයි මුණ ගැහෙන්නේ. නමුත් උන්වහන්සේට වඩා වස්වලිනුත් උපසම්පදාවෙනුත් හැම පැත්තෙම අර මහතෙරුන් වහන්සේලා කියන්නේ සරියුත් මොගලන් ස්වාමින් වහන්සේලා ඊට වඩා ඉදිරියෙන් ඉන්නේ. ඒ වගේම මේ ශාසනයෙහි භාරධාරී භික්ෂුන් වහන්සේලා. ඒ නිසා චිත්තග්‍රහපතිතුමා මුලින්ම ගිහිල්ලා උන්වහන්සේලා මුණ ගිහිලා ස්වාමීනි හෙට අපේ නිවසේ දානෙට වැඩම කරන්න ඔබ වහන්සේලාත් වැඩ ඉන්නවද කියලා උන්වහන්සේලාත් එක්ක කතා බහ කරලා ඇවිල්ලා සුදම්ම හාමුදුරුවන් මුණ ගැහිලා උන්වහන්සේට කතා කළා. කතා කරලා ආරාධනා කරනකොට කියනවා ස්වාමීනි මම සරියොත් මොගලන් දෙනම වහන්සේටත් ආරාධනා කළා උන්වහන්සේලාත් ඇරයුම පිළිගත්තා ඒතර උන්වහන්සේලාත් හිට වඩිනවා එහෙනම් ඔබ වහන්සේ පන්සලේ ඉන්න අනිත් ස්වාමීන් වහන්සේලාත් එක්ක වඩින්න. ඉතින් මේකෙන් අර සුදම් මහාන්තු හිතන රක් කරගත්තා. ඇයි වෙනද මේ මිනිස්සු ඇවිල්ලා හැමදාම මට කතා කරලා මගෙන් අහලා තමයි ඔක්කොම කරන්නේ. දැන් මේ අද විතරක් මට දෙවනි තැන දුන්නා. ඒතර මාව පෙරට කොටගෙන නෙමෙයි මේ කටයුතු කළේ. එතකොට ඒකෙන් කුපිත වෙලා මේ පහුවදාට එන්න බෑ කියලා කිව්වා දාට. ඒක ප්‍රතික්ෂේප කළා. නමුත් පහවදා දාණයට නොගිහින් හිටියොත් ඒ පිළිබඳවත් දැන් මනසේ දෙගිඩියාවක් තියෙන නිසා දාණයට ගියා. ගිහිල්ලත් අර චිත්තගෘහපතිතුමාට චෝදනා කළා දොස් කිව්වා. ඊට පස්සේ චිත්තගෘහපතිතුමා චිත්තගෘහපති කියලා කියන්නේ මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකේ. ඒ නිසා ඒ චිත්තගෘහපතිතුමා එතනදී සුදම්මහා මුද්‍රව කරපු ප්‍රකාශනවල වැරදි තැන් පෙන්නලා දුන්නා. ඒ පෙන්නලා දුන්නාට පස්සේ හොඳටම කුපිත වෙලා ගිහිල්ලා මම මේක බුදුහාමුදුරුවොත් එක්කලා ගිහිල්ලා කියනවා කියලා කියලා චිත්තගෘහපතිතුමාට ඔබවහන්සේ ගිහිල්ලා කියන්න ගැටලුවක් නැහැ. ඊට පස්සේ ගිහින් බුදුහාමුදුරුවොත් එක්කලා මේ කාරණේ කියනවා. කිව්වට පස්සේ බුදුහාමුදුරුවෝ සුදම්ම භික්ෂුවට චෝදනා කරලා දොස් පවරලා එහෙම නොකළ යුතුයි කියලා මොකද ඒ ප්‍රතඥ භික්ෂුන් වහන්සේ නම. එතකොට අර තමන්ම මූලික කොටගෙන තමන්ම පෙරට කොටගෙන කටයුතු කරන්න ඕන කියන මේ ආකල්පයත් එක්කලා තමයි අර ගැටුනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නියම කරනවා ගිහිල්ලා චිත්ත ගෘහපතිගෙන් සමාවක් ගන්නට ඕන ඒ තමන් අතින් වෙච්ච වැරැද්දට. ඒ කියන්නේ වැඳලා සමාව ගන්නවා කියන එක නෙමෙයි. භික්ෂුවක් සහ ගිහියෙක් අතර පරතරයක් තියෙනවා. නමුත් මේ සම්බුද්ධ ශාසනයේ යහපත අයහපත යම්කිසි ගිහියෙක් හෝ පැහැදිලි කරලා දෙනවා නම් නිවැරදිව අපි පැවිද්දෝය කියලා අභිමාණයෙන් ඒවා නොසලකා හරින්නට ඉඩක් නැහැ. ගිහියෙක් වුණත් හොඳ දෙයක් කියා දෙනවා නම් නිවැරදි දෙයක් කියා දෙනවා නම් අර්ථ සම්පන්නව ධර්මයට අනුකූලව විනයට අනුකූලව යමක් පැහැදිලි කරනවා නම් ඒකට ඇහුම්කන් දීමට සිදු වෙනවා භික්ෂුවට උනත් එතකොට ගිහියා සහ පැවිද්දා කියන දෙදෙනා අතර සීලේ පරතරය වෙනම කාරණයක් සීලේ පරතරයක් තියෙනවා නමුත් ප්‍රතිපදාව අතින් අපි දෙපිරිසම එකම නිර්වාණ මාර්ගයට ගමන් කරන නිසා එතනදී අපට හැමතිස්සෙම ගරු කරන්න ඕන අපිව පෙරට කොටගෙනම වැඩ කරන්න ඕන කියලා එහෙම නියමයක් නැහැ. ඒ අන් අයගේ අන් අය විසින් අපිව පෙරට කරගන්නා தත්වෙට ගෞරවනීය ආකාරයෙන් පූජනීය ආකාරයෙන් පැවතීම භික්ෂුවකගේ වගකීම. ඉතින් අනිත් අය එක සැලකිල්ලටගෙන කටයුතු කරනවද නැද්ද කියන එක ඒක ඒගොල්ලන්ගේ කාර්යය. එතකොට ඒක අපට ලැබිය යුතුමයි කියලා හිතනකොට එතන අපේ මානසික දුර්වලතා කමක් තමයි එතනදී මතුවෙන්නේ. තව පුරෙක්කාර මද.